ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා අරමුණු කරගෙන දේශනා කරන්නට යෙදුන ධර්ම කරුණු කාරණා අතරතින් කෙටි ධර්ම කාරණාවක් මූලික කරගෙන මේ ධර්මානුශාසනාව સિદ્ધ කරන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ කල්පනා කරන්නේ. ඒ ධම්මපදයේ පොතට අයත් වන නාග වග්ගය තුල සඳහන් වෙන ගාථා දේශනාවකුයි මේ අනුශාසනාවට අද දවසේ මාතෘකා කරගන්නට යෙදුනේ. මේ ගාථා දේශනාව තුළින් බුදුරජාණන් වහන්සේ අනුශාසනා සිද්ධ කරන්නේ මේ කෙලෙස් සහිත දුක් සහිත සංසාර ගමනින් වහවහාම ඈතරවන්නට හරියට මඩේ එරුණ ඇතෙක් මඩෙන් ගොඩ එන්නට උත්සාහවත් වෙනවා වගේ වෙහෙස වෙන්නට ඕන උත්සාහවත් වෙන්නට ඕන කියලා. ඒ සඳහා කාටත් අවශ්‍ය කරන කාරණාවක් තියෙනවා ඒක බණ පොතේ සඳහන් වෙන්නේ උත්ථාන වීරය කියලා. මේ කෙලෙස් සහිත සංසාර ගමන, දුක් සහිත සංසාර ගමන. මේ සසර ගමන සැපයි කියලා කාටවත් තර්ක කරන්න පුළුවන් කමක් නැහැ. මේකේ දුක් සහිත බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නෙම එදිනදා ජීවිතය තුළ කාටත් අත්දකින්න ලැබෙන කාටත් විඳින්නට ලැබෙන කරුණු කාරණා මූලික කරගෙනමයි. ඒක නිසා මේ කරුණු කාරණා සමාජයේ හැම කෙනෙක්ම අත්විඳිනවා. බුදුරජාණන් වහන්සේ සසර දුකයි මේ ගමන දුකයි ඒ නිසා මේ ලැබපු මනුස්ස ජීවිතයේ තුල මනුස්ස භවය තුල වහවහාම උත්සාහවත් වන්න කුසල දහම් රැස් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ එදිනෙදා ජීවිතවලදී භාග්‍යවතුන් වහන්සේ අරමුණු කරන මූලික කරන අදහස් කරන මේ සමාජ අත්දැකීම් කවුරුත් විඳින නිසා අපිට බණ පොත තුළ සඳහන් වෙනවා හම්බ වෙනවා සූත්‍ර පාඨයක් සමහර වෙලාවට ධර්ම ශ්‍රවණය කරන මේ පින්වතුන් මේ සූත්‍ර පාඨය අහලා ඇති සූත්‍ර පාඨයේ තමයි ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා අපි මේ සූත්‍ර පාඨයේ මේ ගාථා පාඨේ වැඩි ඇතුළට යන්නේ නැතුව මුල කාරණා ටික විතරක් විමසලා බැලුවත් කාටත් පසක් වෙන අවබෝධ වෙන කාරණාවක් තියෙනවා. පළවෙනි එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජාති දුක. ජාතිය හට ගැනීම, ඇතිවීම, මේ භවයක් නිර්මාණය කර ගැනීම ඒකාන්තින්ම දුකක් කියලයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඒක අපිට පැහැදිලිවම තේරෙන අවබෝධ වෙන කාරණාවක්. එදිනදා ජීවිතයේ තුල ලෙඩ දුක් හැදිලා අපි පීඩාවට පත්වන්නේ ඉපදිච්ච නිසා. එදිනදා ජීවිතවල අරයම්යා එක්ක රණ්ඩු සරුවල් ඇති කරගෙන අපි හිතමනාපකම් ඇති කරගෙන වේදනාවෙන් ජීවත් වෙන්නේ ඉපදුන නිසා. එදිනදා ජීවිතය තුළ නොඑක් වර්ගයේ තරහකාරයෝ අපිත් එක්ක ජීවිතයට එකතු වෙන්නේ ඉපදිච්ච නිසා. ඒ වගේම තමයි අපේ මේ ජීවිතය දවසින් දවස මොහොතින් මොහොත ජරාවට පත්වන්නේ වයසට යන්නේ ඉපදුන නිසා. එතකොට මේ ධර්මතාවයන් හැමෝම භුක්ති විඳිනවා. දේශනාව සිද්ධ කරන මම මේ අනුශාසනාව ශ්‍රවණය කරන ඔබ අපි දෙගොල්ලොම මේ පොදු ධර්මතාවයන් ටික වින්දනය කරනවා. ඒක නිසා වයසට යනවා කියන එක ජරාවටපත් වෙනවා කියන එක සැපයි හොඳයි කියලා මේ ලෝකේ කාටවත් අත උස්සන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරන්නේ ඒ කාරණාව. ලෝකේ හැමෝම වේදනාවටපත් වෙන කාරණාවක්. ලෝකේ හැමෝම දුකටපත් වෙන කාරණාවක්. ලෝකේ හැමෝම අකමැති වෙන කාරණාවක් වයසට යනවා කියලා කියන එක. එතකොට වයසට යන එක අපිට අවුරුදු 30 40 එහාට යනකොට අවුරුදු 30ක් 40ක් ඉක්මවා යනකොට අපිට ප්‍රායෝගිකව එදිනදා ජීවිතය තුළ අපේ මූණ බලන ශරීරය බලන වාරයක් පාසාම අපිට පේනවා අපේ සිරුර තුළ පැහැදිලි වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා කියලා. එතකොට ඒ වෙනස්කම් වලට බෞද්ධයෝ විතරක් නෙවෙයි ලෝකේ හැම ආගමකම අය ඒ සිද්ධ වෙන වෙනසට අකමැතියි. ඒ කියන්නේ ව්‍යාධි මේ ජරාවටපත් වෙන එකට ලෝකේ හැම ආගමකම අය අකමැතියි. ඒ වගේම මේ වයසට යන එක ජරාවටපත් වෙන එකට ලෝකේ හැම ජාතියකම අය අකමැතියි. බෞද්ධ අපි විතරක් නෙවෙයි. ලෝකේ වෙනත් ජාතීන් ගත්තාම දෙමළ ආගම දෙමළ ජාතිය ගත්තාම ඒ අයත් වයසට යන එකට කැමති නැහැ. එතකොට ඒ දුක ඒගොල්ලොත් අත්විඳිනවා. එතකොට වයසට යන එක මුස්ලිම් ආගමේ අයටත් සිද්ධ වෙනවා. ලෝකේ ඉන්න සියලුම මුස්ලිම් ප්‍රජාව වයසට යනවා. එතකොට ඒ අයත් මේ දුකට කැමති වෙන්නේ නැහැ. ක්‍රිස්තියානි අය ගත්තොත් ලංකාව තුල වගේම ලෝකයේ පුරාවට ඉන්න සෑම කිතුණු භක්තිකයෙක්මත් වයසට යනවා. එතකොට සාමාන්‍ය සමාජය තුල එදිනදා සමාජය තුල මිනිස්සුන්ට අත්දකින්න ලැබෙන කාරණාවක් බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරලා පෙන්눔 කරන්නේ. එතකොට මේ කාරණයට අකමැතියි කියන එක අපි අවංකවම දන්නවා. දැන් නිකමට බලන්න සමහර වෙලාවට දවසේ එක හෝරාවක නාලා කරලා ඉවර වෙලා ගෙදර කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ඔළුවට ඔළුව පීරනකොට තමන්ගේ මූණ දකිනකොට අඟපසඟ දකිනකොට තමන්ට දැනෙනවා තමන්ට තේරෙනවා මේ ජරා දුක කියන එකට තමන් මේ ඉරණමටපත් වෙනවා කියලා. මේ ඉරණමට මූණ දෙනවා කියලා. උදේ පාන්දර අවදි වෙලා මූණකට සෝදලා ඉවර වෙලා කොණ්ඩේ පීරලා පනාව දිහා බලනකොට ඕනම කෙනෙකුට තේරෙනවා මේ කියන හැම කෙනෙක්ටම උරුම වෙන මේ සබා ධර්මයේ තුල තියෙන මේ දුකට තමනුත්පත් වෙනවා කියන එක පනාව දිහා බලනකොට Tamanට තේරෙනවා කොහොමද තේරෙන්නේ මේ කාරණාව පුරුෂයෙකුට වඩා කාන්තාවකට වැඩිපුර තේරෙනවා තේරෙන්න හේතුව ඔළුව පීරලා පනාව බලනකොට ඔළුවෙන් ගැලවිලා ආපු කෙස්ගස් කීපයක් පනාව තුල රැඳිලා තියෙනවා ගැලවිලා ඇවිල්ලා තියෙනවා එතකොට ඒ කෙස්ගස් හොඳින් නිරීක්ෂණය කරනකොට Tamanට දැනෙන දේ තේරෙන දේ තමයි ඉස්සර කාල වර්ණයෙන් යුක්තව කළු පාටින් යුක්තව තිබිච්ච මගේ කෙස්ගස් දැන් ටිකෙන් ටික කහ පාට වෙලා එතකොට ඒක හිතට දැනෙනකොට කෙස්ගස් ඔළුවෙන් ගැලවිලා යන වාරයක් පාසා ලොකු වේදනාවක් හිතට ඇති වෙනවා. අන්න ජරා දුක කියන එක. එතකොට මේකට කවුරුත් කැමති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි පිරිමි පාර්ශවයේ පුරුෂ පක්ෂය ගත්තොත් ඒ අයත් ඒ දේ අත්විඳිනවා. සමහර වෙලාවට ඔළුව පීරනකොට පනාවට කෙස්ගස් ටික ආවේ නැති වුණාට අවුරුදු 35 40 45 වෙන උනාට පසුව ඔළුව අත ගන්නකොට Tamanට දැනෙනවා Tamanගේ ඔළුවේ ඉස්මුදුන හරියේ කෙස්ගස් නැහැ කියලා. එතකොට ඉස්මුදුන හරිය අත ගන්නකොට ඒ තැන්වල කිස් නැහැ කියන එක Tamanගේ අතට දැනෙනකොට ඒ දැනීම වැඩිපුර ගිහිල්ලා රිදෙන්නේ හිතට. එතකොට Tamanට ඒක දැනෙනකොට Tamanට තේරෙනකොට ගොඩක් අය උත්සාහවත් වෙනවා මේ ඔළුවේ ඉස්සරහා තියෙන කෙස් ගස් ටිකට හොඳට තෙල් ටිකක් ගාලා පිටිපස්සේ තට්ටේ හරිය වැහෙන්න පනාවෙන් తీරලා අරගන්න. එතකොට ලෝකේ හැම කෙනෙක්ම භුක්ති විඳින ලෝකේ හැම කෙනෙක්ටම වින්දනය කරන්න සිද්ධ වෙන කාරණාවක් භාග්‍යවතුන් වහන්සේ ඉස්මතු කරන්නේ ජරා දුක. ඒ වගේ තමයි ව්‍යාධි දුක. හැම ආගමකම හැම ජාතියකම ඉන්න හැම කෙනෙකුටම අත්විඳින්න සිද්ධ වෙන දුකක් ව්‍යාධි දුක. ලෙඩ රෝග වලටපත් වෙන එක. ඒ වගේම තමයි මරණ දුක මරණයටපත් වීම. ජීවිතය අත්හරින්න වෙන්න සිදුවෙන එක. මේ ජීවිතේ එකතු කරගත්ත දේවල්, දරු මුණුපුරෝ, ගෙවල් දොරවල් මේවා අත්හැරලා දාලා යන්න සිදුවෙන එක. අපි මේ වෙලාවේ කතා කළාට මේක සමහර වෙලාවට තේරෙන්නේ නැතුව ඇති. නමුත් අද රාත්‍රියේ කාලේ නිදා ගන්නකොට Taman Tamanගේ හිතත් එක්ක බැඳිලා තියෙන දේවල් Tamanට අත්තරින්න වෙනවා කියලා කල්පනා කරනකොට ඒක ලොකු වේදනාවක් එක් කරනවා පපුවට. ඒක ලොකු වේදනාවක් එක් කරනවා හිතට. පින්වතුනි ඒක නිසා තමන් තමන් අවංකව කල්පනා කරලා බලන්න සැබෑ වශයෙන්ම ඇත්තටම මට දැන් මේ දේවල් අත්හැරලා දාලා යන්න පුළුවන් වාතාවරණය ගොඩනැගිලා තියෙනවද කියලා කල්පනා කරනකොට හිතනකොට තමන්ට දැනෙනවා තවම එහෙම වාතාවරණයක් ගොඩනැගිලා නැහැ ඔබ හැම කෙනෙක්ගේම ජීවිතවල මූලික අරමුණු කාරණා ටික මේ වෙනකොට ඉෂ්ට කරලා ඉවරයි. ඔබ දරුවෙක් විදිහට මේ ලෝකයට ඉපදුනා. අධ්‍යාපනයක් යම්කිසි මට්ටමකට ලැබුවා. විවාහ ජීවිතයකටපත් වුණා. දරුමල්ලු හැදුවා. ගෙවල් දොරවල් හැදුවා. ඒ දරුමල්ලන්ට ඉගැන්නුවා. එතකොට මේ ජීවිතය තුළ අවස්ථාවෙන් අවස්ථාව අපිට මුහුණ දෙන්නට වෙන කඩින් බොහෝ ප්‍රමාණයක් අපි පහු කරලා ඉවරයි. අපේ ජීවිතවලින් ඉෂ්ට වෙන්නට ඕන යුතුයකම් බොහෝ ප්‍රමාණයක් අපි ඉෂ්ට කරලා ඉවරයි. හැබැයි එහෙම ඉවර වුණත් අපි තාමත් තවදුරටත් ජීවත් වෙන්න කැමතියි. එතකොට ඒක මේ බණ අහන බෞද්ධ පිරිසක් නෙවෙයි. බෞද්ධ පිරිසට විතරක් නෙවෙයි. මේ රට තුළ ඉන්න හැම ආගමකම අය භුක්ති විඳින කාරණාවක් මේ කාරණාව. මොකද්ද? මරණයටපත් වීමේ වේදනාව, මරණයටපත් වීමේ දුක. ස්වර්ගයට යනවා කියලා කිව්වොත් දෙවියන් වහන්සේ ළඟට යනවා කියලා කිව්වත් එහෙම නැත්නම් කවර හරි දිව්‍ය ලෝකයකට යනවා කියලා කිව්වත් අපි මැරෙන්න කැමති වෙන්නේ නැහැ. අපි තව ජීවත් වෙන්නයි කැමති වෙන්නේ. එතකොට පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ එහෙනම් හැම කෙනෙකුටම එදිනදා ජීවිතය තුළ අත්විඳින්නට වෙන කාරණා ටිකක් තමයි දුක කියලා මූලික වශයෙන් හඳුන්වලා උලුප්පලා පෙන්වන්නේ. එතකොට ඒවා එහෙම වෙන්නේ නැහැ කියන එකට පිළිබඳ කාටවත් අත උස්සන්න බෑ. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. අම්මා මැරෙනකොට අපි වේදනාවටපත් වෙනවා. ඒ ප්‍රිය විප්‍රයෝග දුක. තාත්තා මැරෙනකොට තාත්තා නැති වෙනකොට අපි එතන අඬනවා, වැළපෙනවා, කඳුළු හලනවා. ඒක බෞද්ධ අපිට විතරක් නෙවෙයි. ලෝකේ හැම කෙනෙකුටම තිරිසන් සතාට පවා ඒ වේදනාව මනසට දැනෙනවා. දරුවා නැති වෙනකොට, දරුවා මැරෙනකොට අම්මලා තාත්තලා දුක් විඳිනවා. ඒක මිනිස්සු විදිහට ඉපදුන අපි විතරක් නෙවෙයි. තිරිසන් සතාට පවා ඒ දාරක ස්නේහය කියන එක තියෙනවා. එතකොට ප්‍රිය විප්‍රයෝග දුක තියෙනවා. අප්‍රියෙහි සංපයෝග දුක. අප්‍රිය මිනිස්සු එක්ක අකමැති අය එක්ක තමන්ගේ හිත මනාප නැති අයත් එක්ක එකතු වෙන්න ලැබෙන එක. ඒ අයත් එක්ක කටයුතු කරන්න ලැබෙන එක. ඒ අයත් එක්ක ගනුදෙනු කරන්න ලැබෙන එක කාගේ කාගේ ජීවිතවල අත්දකලා අත්විඳලා තියෙන කාරණාවක්. එතකොට පින්වතුනි අන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එහෙනම් හැම කෙනෙකුගේම ජීවිතවලට මේ කියන කරුණු කාරණා අත්විඳින්නට සිද්ධ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ නිවනම ශ්‍රේෂ්ඨයි කියන එක නිවීමම ශ්‍රේෂ්ඨයි කියන එක දේශනා කරන්නට යෙදුනේ ඒ නිසාවෙන්. එතකොට එතකින් එහාට තව මේ සසර ගමන තුල විඳින්නට තියෙන දුක් අනේකයි. වෙන වචනයක් නැහැ අපිට ඒක සඳහන් කරන්න. වෙන වචනයක් නැහැ ඒක විස්තර කරන්න. කිලෝ වශයෙන් ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. බැරල් වලට දාලා මෙච්චර බැරල් ප්‍රමාණයක්ලා විස්තර කරන්න පුළුවන් කමක් නැහැ. විස්තර කරන්න තියෙන එකම වචනය අනන්ත දුක්ඛන්දරාවක්. අනේක දුක්ඛන්දරාවල් සසර ගමන තුල ඉපදෙනවා කියලා කියන්නේ විඳින්නට සිද්ධ වෙනවා කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ මේ නාග වග්ගය තුල භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා දේශනාව සිද්ධ කරන්නේ බද්දේක කියන ඇත්රාජයා මුල් කරගෙන. පසේනදී කුසල් මහ රජතුමාගේ රජමාලිගාවේ හිටිය බොහොම කීකරු ඇතෙක් තමයි පින්වතුනි මේ බද්දේක රක කියන ඇතා. මේ ඇතා කොසල් මහ රජතුමාගේ රජමාලිගාව තුල හැදුන වැඩුණ සතේ. එක් අවස්ථාවකදී මේ ඇතා ගමන් කරන අතරතුර අතරමඟදී හම්බ වෙන පොකුණකට බහිනවා වතුර ටිකක් බොන්න. පොකුණට බැස්සට පස්සේ මේ ඇතා පොකුණේ එරෙනවා. පොකුණේ එරුණාට පස්සේ ඇතා තනියෙන් උත්සාහවත් වෙනවා ගොඩ එන්න. හැබැයි ඇතාට ගොඩ එන්න ඉඩකඩ ලැබුණේ නැහැ. ඉඩකඩ ලැබුණේ නැතිකොට මේ කීකරු ඇතා ගැන මිනිස්සු හැමෝම කම්පා වුණා. මේ යථාව ගොඩට ගන්න විදිහක් පිළිබඳ හැමෝම කල්පනා කළා. අන්තිමට ඇතාව හසුරවන උදවිය නොයෙක් උත්සාහයන් ගත්තත් ඇතාව ගොඩට ගන්න පුළුවන් කමක් ලැබුණේ නෑ. රජතුමා කල්පනා කරලා ඉවර වෙලා ඇතාව හසුරවන අයට කියනවා රණ බිඹේදී නාද කරන හඬක් මේ ඇතා ඉන්න තැනට ගිහිල්ලා ඉවර වෙලා නාද කරන්න හඬ දෙන්න කියලා. ඇතා එරලා ඉන්න පොකුණට ගිහිල්ලා රණබිමේදී යුද්ධයේදී නගන ශබ්දයක් ඇතාට ඇහෙන්න නගනකොට ඇතාට මහත් ජවයක් වීරයක් එනවා ඇඟට. කොහොමද මේ තරම් ශක්තිවන්ත මේ තරම් තේජවන්ත මේ තරම් හැකියාවක් තියෙන තමන් අද නිවටේක් වගේ මේ පොකුණේ ඉරලා ඉන්නවා කියලා තමන්ට තමන් පිළිබඳ සංවේගයක් ඇතාට ආවා. ඒ ආපු ඇතා තමන්ගේ තියෙන උපරිම ජවය යොදලා පෙර නොවිවිරු ආකාරයට මේ ඉරලා තියෙන පොකුණෙන් ගොඩ එන්නට ඇතා විශාල වෙහසක් අරගන්නවා. භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ කාරණාව උපමාවට අරගන්නවා මිනිස්සුන්ට. මේ මඩේ එරිච්ච ඇතා ඒ මඩෙන් ගොඩ එන්න යම්කිසි වෙහසක් ගන්නවද? ඒ හා සමානවම මේ සසර ගමන තුල ඉපදෙමින් මැරෙමින් යන උදවිය මේ කෙලෙස් ධර්ම නැති කරලා සසර ගමන නිමා කරන්න. ආශාවන් ඕනකම් බලාපොරොත්තු ප්‍රහීන කරලා නැති කරලා සසර ගමන නිමා කරන්න උත්සාහවත් වෙන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබනවා. එහෙනම් පින්වත්නි මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ හැමෝටම හැම කෙනාටම හිතන ආකාරයට ලැබෙන තැනක් නෙවෙයි. මේ ජීවිතයේ අපිට අරයාගේ මෙයාගේ දේවල් කතා කර කර ඉන්නට කාලයක් නැහැ කියන එක අපි කල්පනා කරන්න ඕන. දවසින් දවස මොහොතින් මොහොත කවුරුවත් තරුණ වෙන්නේ ගෙවෙන තප්පරයක් පාසා ගෙවෙන මොහොතක් පාසා හැමෝම ලං වෙන එක තැනක් තියෙනවා එතනට අපි කියනවා සෝම්පෙට්ටනිය කියලා කනත්ත කියලා. එතකොට දවසක් ගෙවිලා දවසක් ලබනවා කියලා කියන්නේ අපි කනත්තට ලං වෙන්න තියෙන කාලය දවසකින් ලං වුණා කියන එක. සතියක් ගෙවිලා අලුත් සතියක් ලබනවා කියලා කියන්නේ කනත්තට ලං වෙන්න තියෙන කාලය සතියකින් ඉක්මන් වුණා කියන එකනේ. අවුරුද්දක් ගෙවිලා අවුරුද්දක් ලබනවා ජන්මදිනයක් සමරනවා කියලා කියන්නේ කනත්තට ලම් වෙන්න තියෙන කාලය අවුරුද්දෙන් ඉක්මන් වුණා කියන එකයි. එතකොට මේ කාරණාවන් මිනිස්සු නුවණින් දකින්නට ඕන. නුවණින් කල්පනා කරන්නට ඕන. එතකොට නුවණින් කල්පනා කරන උදවියට නුවණින් දකින උදවියට එදිනදා ජීවිතය තුළ මේ ගත කරන කරන කියන ක්‍රියාකාරකම් තුළ නිෂ්ඵලභාවයේ පිළිබඳ අවබෝධයක් ඇති වෙනවා. එතකොට මිනිස්සු ජීවිතේ මූලික කඩයිම් ටික පහු කරලා නම් ඉන්නේ. දරුමල්ලෝ විවාහ කරලා දීලා, සුදුසු අධ්‍යාපනයක් ලැබලා දීලා, සැඳෑ සමය විවේක කාලය ජීවිතේ ගත කරනවා නම්, ඒ ගත කරන විවේක කාලය තුළ ඉහළම ප්‍රයෝජන ලබන්නට මිනිස්සු කවුරුත් උත්සාහවත් වෙන්නට ඕන. ඒකට හේතුව තමයි මිනිස්සය විදිහට ඉපදුන අපි බොහොම කෙටි ආයු කාලයක් අපිට මේ පොළව තුල ජීවත් වෙන්නට ඉඩ කඩ ලබා දෙන්නේ. එතකොට දවස් වලින් ගත්තොත් දවස් ලක්ෂයක් දෙකක් ලක්ෂ පහක් අයත් ජීවත් වෙන්න බෑ. අවුරුදු වලින් ගත්තොත් අවුරුදු ලක්ෂයක් දෙකක් අවුරුදු ලක්ෂ පහක් අයත් ජීවත් වෙන්න බෑ. ඊටාම කෙටි කාලයක්, ඊටාම අඩු කාලයක් මිනිස්සු ජීවත් වෙන්නේ. එතකොට මිනිස්සු දවසින් දවස මොහොතින් මොහොත ඉඩකඩ ලැබෙන හැම වෙලාවකදීම තමන්ගේ ජීවිතයේ බොහොම ඉක්මනට මරණයට ළඟා වෙනවා කියන එක ගැන කල්පනා කළාට වරදක් වෙන්නේ නැහැ. ඒ සිහිය, ඒ නුවණ බොහොමත්ම අවශ්‍ය වෙනවා. හැබැයි ඒ කාරණය තේරුම් ගන්න පුළුවන් නුවණැති උදවියට විතරයි. දැන් ඔය අය බලන්න අපි මරණයටපත් වුණාට පස්සේ මල්ශාලාවට අරගෙන යනවා අපේ දේහය එම්බම් කරන්න. මල්ශාලාවට ගෙනිච්චට පස්සේ අපේ ජීවිතවලට වඩා මලසිරු දැකලා තියෙන්නේ මල්ශාලාව තුල එම්බම් කරන මනුස්සයා. ඒ මිනිස්සයා තරම් ජීවිත ඒ මිනිස්සයා තරම් මලතිරුරු දැකපු කෙනෙක් පින්තුනි අපිට එදිනෙදා ගමෙන් ගොඩෙන් හොයා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ මිනිස්සයාට මලතිරුරු එම්බාම් කරලා ඒවා දැකලා ලොකු අත්දැකීමක් තියෙනවා. නමුත් කල්පනා කරලා බලන්න හැම කෙනෙකුටම ප්‍රඥායස පහළ වෙන්නේ නැහැ. හැම කෙනෙකුටම නුවණැස පහළ වෙන්නේ නැහැ. ඒ මනුස්සයා කොයිතරම් මලසිරු ප්‍රමාණයක් එම්බාම් කළත් ඒ මනුස්සයාට මරණානුස්සතිය කියන එක පිළිබඳ අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. එයා සිරුර එම්බාම් කරනවා. එම්බාම් කරලා ඒ වැඩ ටික ඉවර කරලා හවසට ළඟම තියෙන බාර් එකට ගිහිල්ලා කාලක් හරි භාගයක් හරි අරගෙන ඇවිල්ලා ඒකෙන් හවසට සූර් වෙනවා. එතකොට මරණානුස්සතිය හැමෝටම අවබෝධ වෙන්නේ නැහැ. මේ ශරීරයේ තියෙන යථාර්ථය, සිරුර තුළ තියෙන ඇත්ත ස්වභාවය හැමෝටම අවබෝධ වෙන්නේ නැහැ. දැන් අපි නුවණින් කල්පනා කරලා බැලුවොත් මේ කාරණා අවශ්‍ය වෙන්නේ ප්‍රඥාව මුහුකුරා ගිහිල්ලා තියෙන ඒ වගේම සසර ගමන තුල තියෙන දුක් සහිත බව අවබෝධ වෙලා තියෙන උදවියට. එහෙම නැති අයටත් බුද්ධ දේශනාව තුල ධහම නැහැ කියලා කියන්නේ නෑ. එදිනදා ජීවිතය තුල උපේන සපේන දේවල් තුල කාලා බීලා හරිබරි ගැහිලා හොඳින් ඉන්නට අවශ්‍ය කරන කරුණු කාරණා බණපොත තුල කියා දෙනවා. හැබැයි බුදුදහම තුළ මූලිකව අරමුණු කරලා තියෙන්නේ කෙලෙස් සහ මුලින් නැති කරන්න අවශ්‍ය කරන මාර්ගය. පින්වතුනි, අපි අපේ ජීවිතයේ දිහා උනත් බැලුවහම කල්පනා කරලා බලන්න මේ සිරුරේ තියෙන යථා ස්වභාවය හොඳටම දන්න උදවිය තමයි අපිට වඩා ඉස්පිරිතාලේ ඉන්න වෛද්‍යවරු. දැඩි සත්කාර ඒකකය තුල පින්වතුනි ඒ අයගේ ජීවිත කාලය පුරාවට මේ Papuව කපල ඉවර වෙලා මේ Papuවේ හිර වෙලා තියෙන වෑල් එකට එකතු කරලා ඉවර වෙලා ජීවත් වෙන්නට ජීවිතයේ සලසා දීපු උදවියගේ ජීවිත ගණන කොපමණද කියලා සමහර විට ඒ අයවත් දන්නේ නැතුව ඇති. එතකොට මේ ශරීරය කැපුවට පස්සේ මේ පපුව කැපුවට පස්සේ මේක ඇතුලේ තියෙන සෙම් සොටු නහර ආදිය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා ස්පිරිතාලේ ඉන්න වෛද්‍යවරුන්ට. ඒ වුණාට ඔබ හිතන්න ලංකාව තුළ ඒ තරම්ම අවබෝධයක් තියෙන අය හිටියත් ඒ තරම් මේ ශරීරය දැකලා තිබුණත් මේ ශරීරය තුල තියෙන පිළිකුල් ස්වභාවය පිළිබඳ ඒ හැම කෙනෙකුටම අවබෝධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ස්පිරිතාල් වල ඉන්න සාත්තු සේවිකාව තමයි වැඩිපුරම මිනිස්සු මරණයටපත් වෙන තැන ඉඳලා තියෙන්නේ. ඒ අය ඉන්න තැන, ඒ අය බෙහෙත් දෙන තැන, ඒ අය සාත්තු කරන තැන ස්පිරිතාලේ ඇඳ ඇඳන් උඩ මරණයටපත් වෙච්ච උදවිය කොයිතරම්ද කියලා සමහර විට ඒ අයවත් දන්නේ නැතුව ඇති. නමුත් කල්පනා කරලා බලන්න පින්වතුනි, ඒ තරම් මිනිස්සු මැරෙන විදිහ පිළිබඳ ඒ අය දැකලා තිබුණත් මරණානුස්සතිය පිළිබඳ අවබෝධය ඒ අයට ලැබෙන්නේ නැහැ. අපි වුණත් නුවණින් කල්පනා කරලා බලමු අපේ මේ සිරුර පිළිබඳව. පින්වතුනි හිතලා බලන්න. යම්කිසි විදිහකින් පස්ලෝ වලින් හදපු හරි පිත්තල වලින් හදපු හරි ලාම්පුවක් වේවා පහනක් වේවා බ්‍රාසෝ ටිකක් ගාලා සුද්ධ කරාට පස්සේ එහෙම නැත්නම් ඔය ගහක කොලක තියෙන මොනවා හරි දෙයක් අරගෙන මේක තියෙන කහට මැලියම් යන සියඹලා ටිකක් හෝ ගොරක ටිකක් හෝ දාලා ඉවර වෙලා සුද්ධ කළාට පස්සේ ඒ පහනේ තියෙන දීප්තිය මාස 6ක් 7ක් අවුරුද්දක් විතර එක දිගට තියෙනවා. අවුරුද්දකට විතර පස්සේ තමයි ඒක නැවත සුද්ධ කරන්න ඕන තත්ත්වයටපත් වෙන්නේ. පිගානක් කෝපයක් වුණත් මැද්දට පස්සේ සුද්ධ කළාට පස්සේ පිරිසුදු කළාට පස්සේ ඒකේ දීප්තිය දවසක් දෙකක් සතියක් දෙකක් තුනක් එක දිගට තියෙනවා. හැබැයි කය පිළිබඳව නුවණින් මෙනෙහි කරලා බලන්න. මේ කය දවසකට කී පාරක් මදිනවද? මේ කය දවසකට කී පාරක් සුද්ධ කරනවද? මේ කය දවසකට කී පාරක් අතුල්ලනවද? එතකොට පිත්තල භාණ්ඩයක් මාස 6ක් 7ක් අවුරුද්දක් නැවත මැලියම් බැදෙන්නේ නැතුව දීප්තිමත්ව උපමට්ටම්ව තියෙනවා. පිඟානක් කෝපයක් සේදුවාම ඒක දීප්තිමත්ව උපමට්ටම්ව තියෙනවා. ඇඳුමක් හොදලා වැනුවාම ඒක සතියක් දෙකක් පිරිසිදුව ඒ විදිහටම තියෙනවා. නමුත් පින්වතුනි මේ කය අර කියන අපි අර සඳහන් කරන්න දුන පිත්තල භාණ්ඩයක් තරම්වත් වටින්නේ අර හොදපු පිඟානක් කෝප්පයක් තරම්වත් මේ කය වටින්නේ නැහැ. පින්වතුනි, සෝදලා කරලා ඉවර වෙලා අනිත් පැත්ත බලනකොට පැයකින් දෙකකින් නැවත ආපහු පෙර තිබූ තත්ත්වයටම පත් වෙලා ඉවරයි. කය පිළිබඳ නුවණින් මෙනෙහි කරන්න. පින්වතුනේ 6 4 තේරෙන වයසේ ඉඳලා මේ කය සෝදන්න පිරිසුදු කරන්න ගාපු සබන් කැට ප්‍රමාණය ගාපු ලක්හැට ප්‍රමාණය, ගාපු රෙක්සෝනාකට ප්‍රමාණය ගණන් කරලා බැලුවොත් එහෙම කොච්චර ප්‍රමාණයක් මේ කය පිරිසුදු කරන්න ගාලා තියෙනවද? නමුත් පින්වතුනි, අපි ඒ තරම් උත්සාහවත් වුණත් මේ කයේ පිරිසුදු බව තියෙන්නේ බොහොම සුළු වෙලාවක් විතරයි. නැවත මේ කය අපවිත්‍ර වෙනවා, ජරා ජීර්ණ වෙනවා. අන්න කයේ තියෙන නියම ස්වභාවය. ඒක නිසා මේ කාරණා පිළිබඳ දැනුම් තේරුම් ඇති වෙනකොට නුවණින් මෙනෙහි කරන්නට ඕනා. 6 4 තේරෙනකොට අවබෝධය ඇති වෙනකොට ජීවිතයේ පිළිබඳ නුවණින් මෙනෙහි කරන්නට ඕන. ඒ නුවණින් මෙනෙහි කරනකොට නුවණින් කල්පනා කරනකොට ඔබට මේ දේවල් තේරුම් ගන්න විශේෂ ආචාර්යවරයෙක් ඕනේ නෑ. විශේෂ ගුරුවරයෙක් ඕනේ නෑ. මේ දේවල් වලට අලුත් අලුත් විදිහට අර්ථ විග්‍රහ දෙන අය ඕන වෙන්නේ නෑ. පින්වතුනි, තවමත් මේ විශ්වය තුළ ධර්ම ශක්තිය තියෙනවා. තවමත් මේ විශ්වය තුළ බුද්ධ ශක්තිය තියෙනවා. අවබෝධ කරන්න මාර්ගයටපත් වන කෙනෙකුට, අවබෝධ කරගන්න උත්සාහවත් වෙන කෙනෙකුට, નિરાයාසයෙන්ම සබා දහම තුලින්ම පින්වතුනි, මනසට ඒ අවබෝධය ලබා දෙන පරිසරයේ වාතාවරණය මේ විශ්වය තුළ තවමත් තියෙනවා. අපි ඒක අමතක කරන්න හොඳ නෑ. පින්වතුනි, අවාසනාවට කරුණ තමා මිනිස්සු බහුතරයක් දෙන මේවා තේරුම් ගන්න ඉක්මනට නිවන් දකින්න හදන්නේ ජීවිතයේ අවසාන කාලයේ වෙනකොට. මරණාසන්න ඔන්න මෙන්න තියෙනකොට තමයි උත්සාහවත් වෙන්නේ. නෑ. පින්වතුනි ජීවිතයේ සැඳෑ සමය ගත කරන හැම කෙනෙක්ම කල්පනා කරන්නට ඕන. වගකීම් වලින් ටික ටික හරි නිදහස් වෙලා ඉන්න හැම කෙනෙක්ම කල්පනා කරන්නට ඕන. මේ ගමන තුල මම මම වෙනුවෙන් දෙයක් කරගන්නට ඕන. අද රැට ගෙදර ගිහිල්ලා ගෙදර එදිනෙදා වැඩ කටයුතු ටික සියල්ල නතර කරලා ඉවර කරලා දාලා පුටුවක වාඩි වෙලා තනියම ටිකක් කල්පනා කරලා බලන්න මේ ජීවිතේ දැනට මගේ ජීවිතේ දවස් 15000කට 20000කට වඩා ගත වෙලා ගෙවිලා ගිහිල්ලා තියෙනවා මගේ ජීවිතේ තව මට ජීවත් වෙන්න දවස් 5000ක්වත් නැති වෙන්න පුළුවන් බොහෝ වෙලාවට. ගණන් හදලා බැලුවොත් එහෙම තව ජීවත් වෙන්න දවස් 5000ක්වත් නැහැ මට. එතකොට මගේ ජීවිතේ වැඩිපුර කාල සීමාවක් ගෙවිලා තියෙන්නේ ගත වෙලා තියෙන්නේ මගේ ජීවිතේ වැඩිපුර කාලයක් මම කටයුතු කරලා තියෙන්නේ වැඩ කරලා තියෙන්නේ මම වෙනුවෙන්ද අනුන් වෙනුවෙන්ද කියලා කල්පනා කරනකොට තමන්ගේ පැත්ත පින්වතුනි බොහෝ වෙලාවට පල්ලෙහාට යනවා. තමන්ගේ පැත්ත වෙනුවෙන් තමන් වෙනුවෙන් කරගත්ත දෙයක් නෑ කියන එක පිළිබඳව Tamanට දැනෙනවා. මේක නොදැනෙන්න හේතුව මිනිස්සු ඒ පිළිබඳ කල්පනා නොකරන එක. මරණාසන්න වෙලාවේ අවසාන හුස්ම ටික හෙළන වෙලාවෙත් තමන්ගේ ලේලියගේ කුසේ ඉන්න දරුවා අනේ මට ඇස් දෙක බලන්න බැරි වුණා නේද කියලා කම්පා වෙලා මිනිස්සු මැරෙන්නේ. අවසාන වෙලාවෙත් නොයෙකුත් ආශාවන් බලාපොරොත්තු එක්ක හිත පොදි බැඳගෙන මිනිස්සු මරණයටපත් වෙන්නේ. එහෙම නැත්නම් මගේ ලොකු පුතාව විවාහ කරලා දෙන්න මට බැරි වුණා නේද කියලා අවසාන වෙලාවෙත් හිත කම්පා කරගෙන මරණයටපත් වෙන්නේ. මිනිස්සුන්ගේ ජීවිත බලාපොරොත්තු වලින් කවදාවත් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඇතිවීමක් වෙන්නේ නැහැ. ඒ නිසාවෙන් අපි කල්පනා කරන්නට ඕන හැම කෙනාම නුවණින් හිතන්න මට තව ජීවත් වෙන්න දවස් 5000ක්වත් නැහැ. එතකොට මට ජීවත් වෙන්න වෙලා තියෙන තව බොහොම සුළු කාලයයි. මගේ ජීවිතේ දැන් මේ වෙනකොට දවස් 20000කට වඩා දවස් 25000කට වඩා බොහෝ වෙලාවට දැන් ගත කරලා ගෙවලා මම ඉවරයි. එතකොට මේ දවස් 5000වත් අඩුම තරමේ මේ 5000ක කාලය තුලවත් මේ ගත වෙන තප්පරය පාසා මං ආයි පිටිපස්සට යන්නේ නෑ. මම යන්නේ ඉස්සරහට. ඉස්සරහට යනවා කියලා කියන්නේ මල්ශාලාවට යන්න වෙන කාලය ඉක්මන් වෙනවා. සෝම්පිට්ටනිය ළඟට යන්න වෙන්න කාලය ඉක්මන් වෙනවා කියන එක නුවණින් දකින්නට ඕන. අන්න ඒ නුවණින් තමන් ඒ දෙස කල්පනා කරනකොට නුවණින් තමන් ඒ පිළිබඳ හිතනකොට පුද්ගලයාට નિરાයාසයෙන් ඇතිවෙනවා වීරියක්. අපි අර කලින් සඳහන් කළා උත්තාන වීරිය කියලා. එතනදී ඇති වෙන්නේ මම මම වෙනුවෙන් යමක් කරගන්නට ඕන. මම මම වෙනුවෙන් දෙයක් සම්පාදනය කරගන්නට ඕන කියන කල්පනාව ඇති වෙනවා පින්වතුනි. මේ මනුස්ස මනුස්ස ජීවිතයේ ලැබපු අපි කවුරුත් මරණයටපත් වෙනකොට අවසාන වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ළඟදී එක් අවස්ථාවකදී පින්වතුනි එක්තරා ශ්‍රාවකෙක් බුදුහාමුදුරන්ගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කියනවද ඔබ වහන්සේ දේශනා කරනවද ජීවිත කාලය පුරාවටම මුළු ජීවිත කාලයම පින්දහම් කර කර කර කර ඉඳලා මරණයටපත් වෙන කෙනෙක් ඒකාන්තයෙන්ම සුගතිය උපදිනවද කියලා ඔබ වහන්සේ දේශනා කරනවද කියලා බුදුහාමුදුරන්ගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ කියනවා නෑ මම කිසිම දවසක එහෙම දේශනා කරන්නේ නෑ. ජීවිත කාලය පුරාවටම පින්දහම් කර කර කර කර ඉන්න කෙනෙක් මරණින් පස්සේ නියත වශයෙන්ම සුගතියට යනවා කියලා මම දේශනා කරන්නේ නෑ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. දැන් අපි අපි ගැන හිතන්නට ඕන පින්වතුනි. එහෙනම් මේ ජීවිතය කියලා කියන්නේ කොච්චර වගකීමක් ඇති තැනක්ද? ඒකම අනෙක් පැත්තට භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරනවද මුළු ජීවිත කාලයම පව් කර කර ඉඳපු කෙනෙක් මරණින් පස්සේ ඒකාන්තයෙන්ම දුගතියට යනවා කියලා. බුදුහාමුදුරෝ දේශනා කරනව නැහැ. මම එහෙම දේශනා කරන්නෙත් නැහැ. ඒ නිසා පින්වතුනි ජීවිතේ පුරාවට පින්දහම් කර කර හිටියත් නිරයට යන්න තියෙන ඉඩකඩ වැඩි. අපි ඒක හොඳට තේරුම් ගන්න ඕන. සතර අපායෙන් මනුස්ස ඇහැට පේන්නේ එකයි. මිනිස්සු තර්ක කළාට මිනිස්සු විතරක ඉදිරිපත් කළාට මේ ඇස් දෙකට නොපෙනෙන ලෝකයක් නැහැ කියලා ඇස් දෙකට පේන්නේ බොහොම ටිකයි පින්වතුනි මේ ධර්මානුශාසනාව સિદ્ધ කරන මට මේ වෙලාවේ මේ ධර්මානුශාසනාව સિદ્ધ කරන මට මේ වෙලාවේ මේ ධර්මාසනයේ පිටිපස්සෙන් වෙන්නේ මොනවද කියලා පේන්නේ නැහැ මම දිහා බලාගෙන ඉන්න ඔය අයට ඔය අයගේ පිටිපස්සෙන් වෙන්නේ මොකද්ද කියන එක ඔය අයට තේරෙන්නේ නැහැ. තේරුම් ගන්නට ඕන පියවියස් දෙකට දකින්න පුළුවන් බොහොම සීමිත ප්‍රමාණයක්. අපි මේ ඉන්න මැදරියෙන් පිට මේ වෙලාවේ වහිනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. මේ වෙලාවේ ගොරවනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. පින්වතුනි ඒ නිසා මේ ඇස් දෙකට පේන්නේ මේ මසසට පේන්නේ බොහොම සුළු ප්‍රමාණයක් සීමා සහිත ප්‍රමාණයක් රාමුවකට කොටු වෙච්ච ප්‍රමාණයක් එතකොට පින්වතුනි අපි හැම වෙලාවෙදිම කල්පනා කරන්න ඕන මිනිස්සු මරණයටපත් වුනහම සත්වය මරණයටපත් වුනහම බුදුහාමුදුරු උපමාවකින් දේශනා කරනවා මහ පොළවේ තියෙන පස්වල්පයක් මේ නිය පිටට අරගෙන බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනි මරණයටපත් වෙන සත්‍යයන්ගෙන් මරණයටපත් වෙලා සුගතියට යන සත්වයෝ මහණෙනි මගේ මේ නියපිට තියෙන පස්තික හා සමාන ඊටත් වඩා අල්ප ප්‍රමාණයක්. මේ උදාහරණය ගෙදර ගිහිල්ලා කරලා බලන්න. අහලම හරියන්නේ නැහැ. Tamange නියපෙටට කොච්චරනම් සුළු ප්‍රමාණයක්ද පොළවේ තියෙන වැලි ටිකක් ගත්තත් පස් ටිකක් ගත්තත් නියපෙටට අහු වෙන්නේ. මේ මහපට ඇඟිල්ලේ නියපොත්ත උඩට අහු වෙන්නේ කොච්චර අඩු ප්‍රමාණයක්ද කියලා Taman නුවණින් විදර්ශනාත්මකව බලන්න ඕන. ඒ බලනකොට Tamanට තේරෙනවා භාග්‍යවතුන් වහන්සේ කියෝ කාරණාව. භාග්‍යවතුන් වහන්සේ කියන්නේ නියපිටට ගත්ත පස්වල්පයක් තරම්වත් පින්වතුනි සුගතිගාමි වෙන්නේ මරණයටපත් වෙන උදවිය. එතකොට අනෙක් පැත්තට බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනි මේ මහ පොළවහා සමාන ප්‍රමාණයක් මරණයටපත් වුණාට පස්සේ දුගතිගාමි වෙනවා. නිරයට යනවා. නරකාදියට යනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඒක නිසා පින්වතුනි අපි හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මේ දහම දැනෙන්නට ඕන ඇඟට නෙවෙයි. ධර්මයේ දේශනා කරන්න ඕන ඇඟට නෙවෙයි කෙනෙක් නොමග යවන්න නෙවෙයි දහම් රසය දැනෙන්නේ මේ කය අරගත්තට පස්සේ මේ පංචස්කන්ධය තුල තියෙන එක තැනකට විතරයි දහම් රසය දැනෙන්නේ. මේ දහම් රසය දැනෙන්නේ අබ් දෙකට කකුල් දෙකට නෙමෙයි. දහම් රසය දැනෙන තැන තමයි හදවත හිත කියලා කියන්නේ. හිත පිනා යනකොට තමයි ඒක කයට දැනෙන්නේ. එහෙනම් ධර්මයේ කියලා කියන්නේ හිතට දැනෙන දෙයක් පින්වතුනි. ඒ හිතට දැනෙන දහම තුල මේ ජීවිතයේ මේ කෙටි කාලයක ජීවිතය හොඳින් ගත කරන්න හොඳින් හැඩගස්වා ගන්නට උත්සාහවත් වෙන්නට ඕන. වුණා. අද දවස වෙනකොට පින්වතුනි නොයෙකුත් ආකාරයේ දේශනාවන්, නොයෙකුත් ආකාරයේ අනුශාසනාවන් අද දවස වෙනකොට සිද්ධ වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා හරි කල්පනාවෙන් බොහොම සිහිබුද්ධියෙන් යුක්තවයි ධර්මය උනත් ශ්‍රවණය කරන්නට ඕන. ධර්මය උනත් ජීවිතයට ලං කරගන්නට ඕන. පින්වතුනි තවමත් ත්‍රිපිටකය අපි අතර ජීවමානව තියෙනවා. තවම සූත්‍ර පිටකය ඔබට කියවන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. මහා දුර යන්න ඕනේ නැහැ. සූත්‍ර පිටකය කටපාඩම් කරන්න ඕනේ නෑ. සූත්‍ර පිටකෙන් තර්ක විතර්ක කරන්න ඕනේ නෑ. බුදුරජාණන් වහන්සේගේ දවස උනත් බුදුබණ අහලා මගපල ලබාගත් උදවිය සූත්‍ර පිටකේ කටපාඩම් කරපු අය නෙවෙයි. සූත්‍ර පිටකේ කටපාඩම් තිබුණ ආනන්ද හාමුදුරුවෝ නිවන් අවබෝධ කරගන්නේ බුද්ධ පරිනිර්වාණයට පස්සේ. පටාචාරාව බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා බුදුහාමුදුරුවෝ පටාචාරාවට සූත්‍ර පිටකේ දේශනා කළේ නැහැ. වචනයයි කිව්වේ මොකද්ද? නැගණිය සිහියලව ගන්න කියලා කිව්වා. ඒ වචනය තුල යම්කිසි නම්මශීලී බවක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පටාචාරාවට ඇති වුණා. අඟුලිමාල දැකපු බුදුහාමුදුරුවන්ට සූත්‍ර දේශනාවක් කළේනේ. මම නැවතිලා ඉන්නවා ඔබ ටිකක් නවතින්න කියලා කිව්වා. එච්චරයි කිව්වේ. එතකොට ප්‍රඥාව මොහු කරා ගිහිල්ලා තියෙන උදවියට පින්වතුනි ජීවිතයේ සැඳෑ සමය තුල වුණත් අවසාන කාලය තුල වුණත් යම් කිසි දෙයක් අවබෝධ වෙන්න තියෙන ඉඩකඩ නැහැ කියලා බණ පොතේවත් භාග්‍යවතුන් වහන්සේවත් දේශනා කරන්නේ නැහැ. මරණාසන්න වෙලාවේ S2 පියවන වෙලාවේ හුස්ම ටික මහපට ඇඟිල්ලෙන් ගිලිහිලා පපුව දක්වා එන වෙලාව මුළු ඇඟම සීතල කරලා අවසාන හුස්ම ටික ඇඟින් ගිලිහෙන්න තියෙන වෙලාව උනත් කෙනෙකුට ධර්මාවබෝධය කරගන්නට මේ ලෝකයේ තුල දුකයි තියෙන්නේ දුක මතයි පිහිටලා තියෙන්නේ කියන එක නුවණින් අවබෝධ කරගන්නට ඉඩ ප්‍රස්තාව අවසාන ඇහි පිල්ලම ගහන මොහොත තුළ උනත් කෙනෙකුට තියෙනවා පින්වතුනි. එහෙම නෑ කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නෑ. ඒක නිසා පින්වතුනි ඔබට තවම බණ පොතපත කියවන්න ඉඩ කඩ තියෙනවා, ඉඩ ප්‍රස්තාව තියෙනවා. ඒක නිසා ඒවා කියවන ගමන් ජීවිතය මේ එදිනදා ගත කරන ජීවිතය තුළ දහම නුවණින් දකින්න. අනිත්‍ය ස්වභාවය, දුක් සහිත ස්වභාවය, අනාත්ම ස්වභාවය නුවණින් දකින්න, මනසින් මෙනෙහි කරන්න. අම්මා නැති වෙනකොට, තාත්තා නැති වෙනකොට අන්න ජීවිතයේ හැම කෙනෙකුටම ලබන්නට වෙන අත්දැකීමක් කියන එක පිළිබඳ මනසින් දකින්න. ඒ දකින්නකොට හිත ටික ටික අවබෝධ වෙනවා ඒ කාරණාව. මණික් ගලක් උනත් පොළවෙන් ගත්ත ගමන්ම ලොකු වටිනකමක් නැහැ. ඒ මණික් ගලේ වටිනාකම ලැබෙන්නේ මණික් ගල දක්ෂ මිනිසයා විසින් ඒක උපමට්ටම් කරන තරමට. රත්තරන් වල උනත් වටිනාකම තියෙන පින්වතුනි ඒකෙන් ලස්සන ආභරණ උපමට්ටම් කරලා ඒක දිය කරලා ඉවර වෙලා හදන තරමට තමයි රත්තරන් වල උනත් වටිනකම තියෙන්නේ මණික් වල උනත් වටිනකම තියෙන්නේ ඒ ඒ විදිහටයි එතකොට හිතට උනත් මේ දේවල් අවබෝධ වෙන්නේ හිත ඒ වෙනුවෙන් යොමු කරන විදිහ අනුව එනිසා පින්වත්නි මේ ජීවිතයේ කෙටි කාලය කියන එක සිහිපත් කරන්නට ඕන. මේ ලැබපු කාලය තුල අරයමයා කරන කියන දේවල් ගැන හොයන්න ඇත්තටම අපිට ඉඩකඩ මේ ගත වෙන තප්පරයක් පාසාම බුදුබණ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බණ පොතේ තියෙන පින්වත්නි හිසට ගිනි ඇවිලිච්ච කෙනෙක් ඒ ගින්දර නිවන්න උත්සාහවත් වෙනවා වගේ. ඊපාරක් වැඩිච්ච කෙනෙක් හොයන්නේ ඊපාර ආපු දිහාව නෙවෙයි. විද්ද කවුද කියලා නෙවෙයි. ඒ ඊය ගලවල ඉවර වෙලා එතන සුවපත් කරගන්නයි එයා උත්සාහවත් කරන්නේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වහවහාම ගෙවෙන ගත වෙන තප්පරයක් පාසාම උත්සාහවත් වෙන්නට කියලා. මේ බුදුදහම තුළ අපිට කියලා දීලා තියෙන සමත භාවනා විදර්ශනා භාවනා ආදී එදිනෙදා ජීවිතය තුළ ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරන්න ඕන. ඒව නිකම් පොත්පත් වලින් බලලා අහලා කරලා විතරක් හරියන්නේ නැහැ. ප්‍රායෝගිකව පුහුණු කරන්නට ඕන. ප්‍රායෝගිකව කියලා කියන්නේ ඒ ඒ බණ භාවනා ආදිය පුහුණු කරන්න අපිට ඉඩ කඩ ලැබෙනවා. දැන් කෙනෙකුට ජීවිතේ පිළිකුල වඩන්නට අත් දෙක එකට එකතු කරගෙන එරමිනිය ගොතාගෙන පිළිකුල වඩනවට වඩා ඔබ හිතන්න උදෑසන ශරීරයෙන් මල මුත්‍රා ටික පහ කරන වෙලාවල් වලට නුවණින් බලලා ඒ දිහා නුවණින් දැකලා පිළිකුල වඩන එක පින්වතුනි 100000ක් සාර්ථකයි නේද වම් අත උඩ දකුණු අත තියාගෙන පිළිකුල් භාවනාව කරනවට වඩා හිතලා බලන්නකෝ අපි එදිනදා ජීවිතයේ දවසක නාන වේලාවට මේ ඇඟපත අතුල්ලලා ඉවර වෙලා මේ ඇඟේ දහදිය දුකට යන වේලාවට ඒ දිහා බලාගෙන නුවණින් මෙනෙහි කරනකොට මේක තමයි මේ කයේ ස්වභාවය මේක තමයි මේ කයේ තියෙන පිළිකුල් ස්වභාවය කියලා මෙනෙහි කරනකොට පින්වතුනි ඒක 100000ක් සාර්ථකයි අර අපි එක තැනක වාඩි වෙලා කරන්න වෙලාවෙන් කරගන්නවට වඩා මරණානුස්සතිය වුණත් එහෙමයි. වාඩි වෙලා ඉන්න වෙලාවට වෙනම වෙලාවක් වෙන් කරගෙන භාවනා කරනවට වඩා මලගෙදරක ගිහිල්ලා පෙට්ටිය ළඟ ඒ දේහය දිහා බලාගෙන ඉන්න ගමන් හිතින් මෙනෙහි කරන්න ඕන. නුවණින් අවබෝධ කරගන්නට ඕන. මනසට අවබෝධ කරවන්නට ඕන. තේරුම් කරවන්නට ඕන. මේක තමයි ජීවිතයේ ස්වභාවය. එතකොට මේ தත්ත්වයට කවදා හරි දවසක තමනොත්පත් වෙනවා කියන කාරණාව නුවණින් මෙනෙහි කරවන්නට ඕන. අවබෝධ කරවන්නට ඕන. ඒ නිසා පින්වතුනි බොහොම කෙටි කාලයක් ජීවත් වෙන අපි අපේ අනුශාසනාව වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව වෙලා තියෙන්නේ. ගිහි පැවිදි දෙපාර්ශවයේම තම තමන් උත්සාහවත් වෙන්නට ඕන මේ ගමන නිමා කරන්න, කෙලෙස් ධර්ම නැති කරන්න, සහ මුලින්ම නැති කරන්න. ඒක ලේසි පහසු කාරණාවක් නෙවෙයි. ඒක ඔබට තේරෙනවා පින්වතුනි. අද රැට නිදාගන්න කලින් ඇඳේ උඩුපැලියන් අතට ඉඳගෙන හරි ටීවී එක රේඩියෝ එක ඕෆ් කරලා දාලා පින්වතුනි රැයට නිදා ගන්න කලින් දතකට මැදලා පුටු උඩ ටිකක් වාඩි වෙලා සිහිපත් කරන්න මම තව කොච්චර දේවල් එක්ක බැඳිලා තියෙනවද කියලා. මට තව අත්හරින්න බැරි තරමට අත්හරින්න බැරි විදිහට මම තව කොච්චර දේවල් එක්ක හිතින් එකතු වෙලා තියෙනවද කියලා ටිකක් මනසින් කල්පනා කරලා බලන්න. ඒ කල්පනා කරනකොට එකින් එක එකින් එක දන්වලක පුරුක් වගේ Tamange හිත බැඳ ගන්නවා මේ මේ දේවල් මේ මේ දේවල් තව මට තියෙනවා අත්හරින්න බැරි කියලා. පින්තුනි එහෙම කල්පනා වෙනකොට කල්පනා කරනකොට තමයි Tamanට දැනෙන්නේ Taman තවමත් මේ භව ගමන තුර හිර වෙලා ඉන්නවා කියලා. Taman තවමත් මේ භව ගමන තුල පින්තුනි යම් කිසි විදියකින් සිරවීමකට ලක් වෙලා ඉන්නවා කියලා Tamanට තේරෙන්නේ එතකොටයි. එතකොට නිවන සෝවාන් ඵලය ඒව පින්වතන එදිනදා ජීවිතවලට බාධාවක් නෙවෙයි. ඔබ එදිනදා ජීවිතවල කරන කියන කටයුතු සිද්ධ කරන්න ඒව බාධාවක් නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සෝවාන් ඵලයට මෙපිටින් ඉන්න හැම කෙනෙකුගේම ජීවිතය නිරයට යන්න නරකාදියට යන්න තියෙන ඉඩකඩ බොහොමත්ම වැඩි කියලා. බුදුහාමුදුරෝ දේශනා කරන්න පින්වතුනි යම්කිසි කෙනෙකුට මේ ජීවිතය තුළ සක්කාය දිට්ඨි ආදී කොට ඇති කෙලෙස් ධර්ම ප්‍රහීන කරලා සෝවාන් ඵලයටවත්පත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා නම් ඒ කියන මාර්ගඵලය ලබන්න පුළුවන්කම ලැබෙනවා නම් ඔහු නිමා කළ දුක් ගොන්න හරියට මේ මහ පොළොව වගේ කියලා. ඔහුට තව නිමා කරන්නට තියෙන නියපිට තියෙන පස්වල්පය හා සමාන බොහොම සුළු ප්‍රමාණයක්. එතනින් එහාට කොයිම විදිහකටවත් ඔහු මිත්‍යා දෘෂ්ටියකටපත් වෙන්නේ නැහැ. එතනින් එහාට ඔහු කොයිම විදිහකටවත් දුගතියකට යන්නේ නැහැ. පින්වතුනි, ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අඩුම තරමේ මේ ජීවිතය තුළ නුවණින් මෙනෙහි කර කර විදර්ශනාවෙන් දැක දැක සෝවාන් ඵලයටවත්පත් වෙන්නට මිනිස්සු මහන්සි වෙන්නට ඕන. එදිනදා වැඩ කටයුතු සිද්ධ කරන ගමන්ම ධර්මයට හිත යොමු කරන්න වෙලාව අඩු කරගන්න එපා. ඒකටත් යම්කිසි කාල වේලාවක් වෙන් කරගන්න ඕන. සසර ගමන තුළ අපි කවුරුත් අසරණයි කියන එක කල්පනා කරන්න ඕන. හිතන්න ඕන. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ මේ නාග වර්ගය තුල භාග්‍යවතුන් වහන්සේ නම් දේශනා කරන්නේ මේ කෙලෙස් ධර්ම නැති කරන්න කෙලෙස් ධර්ම මුලින් උපුටලා දාන්න ඒ කියන්නේ හිතේ තියෙන ආශාවන් ඕනකම් බැඳීම් ටික ටික Tamanට පුළු පුළුවන් විදිහට Tamanගේ ප්‍රඥාව මෝරලා තියෙන විදිහට වැඩි දියුණු වෙලා තියෙන විදිහට ටික ටික හෝ නැති කරලා උත්සාහවත් වෙන්න හිත නිදහස් කරගන්නට හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්නට ඕන කියලයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව වෙන්නේ. ඒ නිසා හැමෝම ජීවිතය ගැන හිතන්න, මට මහා ලොකු කාලයක් ජීවත් වෙන්නට නැහැ කියන එක පිළිබඳ හිතන්න, මේ ජීවිතය තුළ පුළුවන් උපරිම වෙරවීරිය යොදලා, උත්හාන වීරිය ඇතුව මම මේ ජීවිතය තුළදීම මාර්ගඵල අවබෝධයකටපත් වෙනවා කියන එක හැමදෙනාම හොඳට අදිෂ්ඨාන කරගන්න කල්පනා කරගන්න. එසේ අදිෂ්ඨාන කරගනිමින් කල්පනා කරගනිමින් ධර්මානුශාසනාව සිද්ධ කළ මටත් ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබටත් මේ ලැබුවා වූ මනුස්ස ජීවිතය තුලදීම උතුම් මාර්ගඵල අවබෝධය ලබන්නට මේ සිද්ධ කරගත්ත සියලු පින් කුසල් වහවහාම ඔබගේත් මගේ ජීවිතවලට හේතු වාසනා වේවා කියලා සාදු සාදු සාදු සාදු